ධාතු වායු ධාතු පඨවි ධාතු වෙන ධාතු හතරෙන් හටගත්ත සංකල්පනේ අර රෝසමලේ අර හිතිලි දිගේ ඇවිදින්න. අර නටුව කියන තැනින් ගිහිල්ලා. ඒ පිපෙන රෝසමල කියන තැනට පිපෙන්න තණ්හා වෙන්න ඕන. තණ්හා වෙන්න. ඒතර තමයි ආසන්නයට ඇදලා ගිහින් නිර්මාණය කරලා උපාදාන කළ බව කරලා ಜಾති වශයෙන් රෝසමල් විපවන්නේ. අන්නේ උපාදාන වෙන හැටි. තණ්හා වෙනවා. ඒතර වේදනා පත්‍ය තණ්හා ඊළඟ සිද්ධාන්තය. වීමක් දනවන්න ඕනේ. තණ්හා වෙන්නේ. එහෙනම් අර ඕජස කියන එක හැදින්නේ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව කියන්නේ. ධාතු හතර එකට සංකල්පණය වීමක් සැකසෙන්නේ. ධන වෙනවා කියන්නේ පින වෙන්නේ ධන වෙනවා. ධන කියන්නේ එකතු වෙනවා කියන එකයි. යම් කිසි නිර්මාණී වීමක් එක් වෙන්න ඕනේ. ධාතු හතරක එක්වීම නිසා. අන වේදනාව වුණා. වීමක් ධන වුණා. වේදනාව වුණා. අන්න වේදනාව වුණ එක මොකද කරන්නේ? ඒකෙන් තමයි එක්වීමේ සකස් වෙන්නේ අර ඕජස. ඒතර වේදනාව වෙන්න නම් ස්පර්ශ වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? ස්පර්ශය ලැබෙන මොනවද ස්පර්ශ ලබන්නේ? ඔය මූලට පොර ටික ස්පර්ශ වුණේ නැත්නම් ජලය ටික ස්පර්ශ වුණේ නැත්නම් අර කොළේට ඉරව් ස්පර්ශ වුණේ නැත්නම්. එතකොට කොහොමද මේක වීම නිර්මාණය වෙන්නේ? අනේ වීමක් ධනවන්න නම් ඒකට අවශ්‍ය ස්පර්ශය ලැබෙන්න ඕනේ. මොනවද ස්පර්ශ වෙන්නේ? පොර ජලයේ ඉරු එළිය වාතය. ස්පර්ශ වෙන්න ඕනේ. අනේ පස්සපත්ත්‍ය වේදනා. සලආයතන පත්‍ය පස්සෝ. ඒවට අවශ්‍යදී ආයස්ථාන ආයතන කියන්නේ එකතු වෙන ස්ථාන. අපි අර ඉස්සෙල්ලත් ආයතන කිව්වේ මේ ඇහැකන නෙමෙයි. එකතු වෙන ස්ථාන කිව්වනේ. එහෙනම් පෝර ජලයේ සමග එතෙන්ට එකතු වෙන්නේ නැහැ මුල ළඟට. එතෙන්ට එකතු කරලා හරි දෙන්න ඕනේ. ආයස්ථාන කරන්න ඕනේ. ආයතන වෙන්න. ඉරේලිය එතෙන්ට වදින්න විදිහට වාස්කුලාවලි හැවන් තියෙනවා යහ කරලා හරි හැව නැතුව හදලා දෙන්න ඕනේ. ආයස්ථානයක් කරන්න. එකතු කරන ස්ථානයක් කරන්න ඕනේ. අන්නේ මේ වගේ. බාහිර සලායතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ධර්ම කියනවා හටගන්න හටගන්න එතන ඒවා. ආධ්‍යාත්මික සලායතන තමයි ඇස කන දිව නාසය ශරීරය කියන බලපාන සලායතන. දැන් මේ බාහිර ලෝකෙ වෙන්නට බාහිර සලායතන. අභ්‍යන්තර ලෝකෙ හැදෙන්න අභ්‍යන්තර සලායතන. අන්න සලායතන පත්‍ය පාස. නාම රූපත්‍ය සලායතන. අන්න ඔන්නෝතෙන් තමයි අපි ඇවිල්ලා මනෝපුබ්බංගමා ධම්මා කියන දිනේ කිට්ටු කරලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මේ රෝස මල කියන එකට අවශ්‍ය කරන්නා වූ රස ධාතුවක්, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨ ධාතු වශයෙන් ලෝකෙ හටගන්නේ. මේකට අවශ්‍ය කරන්නා වූ නම්මිතාවේ රූපණේ වෙන්න ඕනේ. එහෙනම් නාම රූපේ නිපද වෙන්න ඕන. එහෙනම් නම්මිතාවේද ගැලපුණා වූ රූපය හටගත්තාම හතර සුද්ධාස්තක වශයෙන් හටගන්නා මූල නිර්වාණය. කොටසක් ආපෝ ධාතු වශයෙන් නම්මිතාවය ගන්නවා. කොටසක් තේජෝ ධාතු වශයෙන් නම්මිතාවය ගන්නවා. කොටසක් වායෝ ධාතු වශයෙන් නම්මිතාවය ගන්නවා. කොටසක් පඨවි ධාතු වශයෙන් නම්මිතාවය කරන රූපණේ වෙනවා. අන්න නාම රූප හැදුණා. නාම රූප වශයෙන් ගත්තාම නම්මිතාවේ රූපණේ. නම්මිතාවේ රූපණේ. අන්න ඒ ටික තමයි ආපෝ ධාතු වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක. තේජෝ ධාතු වශයෙන් ගත්තත් තියෙන්නේ සුද්ධාස්තක. බෙදලා බැලුවොත් අන්තිම සුද්ධාස්තක. වායෝ පටවි කියන එක අන්තිම සුද්ධාස්තක. ආපෝ තේජෝ වායෝ පටවි වන්න ගන්ත රස ජාගින ගති යට. ගති යටින් තමයි හටගන්නේ. ඉතින් ආපෝ දේතු වායෝ පටවි වන්න ගන්ත රස ජා කියන්නේ ගති යට. ගති යටින් හට ගන්නවා ආපෝ ධාතු ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පටවි භූත. භූත හතර. එතකොට ආපෝ භූතේ පටන් ආපෝ මහා භූත තේජෝ මහා භූත වායෝ මහා භූත පටවි මහා භූත කියලා මේක ගණීභවන වෙනවා. තව අවස්ථාවක්. අන්න ඒකෙන් හටගන්න ඊළඟ අවස්ථාව ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු බවට ගනී බව වෙනවා. අන්නේ ධාතු හතර එක්වීමෙන් තමයි මේ ලෝකේ සත්පුද්ගල ධාතු ධාතු පහළ වෙන්නේ. දැන් අවස්ථා ගානකට ඉස්සෙල්ලාම ගතියෙන් එන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මනසට සම්බන්ධ වෙච්ච මනෝ ලක්ෂණයෙන් තමයි ගති හටගන්නේ. අවිද්‍යාවෙන් ගති හතරකුයි තෘෂ්ණාවෙන් ගති හතරකුයි තියෙන අවිද්‍යාව තෘෂ්ණාත්වල වැදගත් උදාහරණ දෙකක්. ඔන්නේ ගති හතර ක්‍රියාත්මක වීම නිසා ගති අට ක්‍රියාත්මක වීම තමයි ආපෝ තීජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා අයින් කරන්න වෙන් කරන්න බැරි සුද්ධාස්තකයේ කියන ඉස්ලාම් පුජ්‍යය හටගන්න. ඒ රූප පුජ්‍යයේ මූලික ස්ථාවය තමයි මනස. ඒ නිසා තමයි කිව්ව පරිච්ඡේදපාද හතරක් ගැන කිව්වෙන්නේ ඕකයි. විඥානපත්‍ය නාමං නාමරූපත්‍ය චක්කායතන ආදී වශයෙන් ගිහිල්ලා. විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන ගුණේ හතරවෙනි අවස්ථාවේ කියලා කියන්නේ උපාද සිටි අවස්ථාව සම්පූර්ණ වෙනකොට අනේ චිත්තක්ෂණයේ සම්පූර්ණ වෙච්ච වෙලාවේදී චිත්තජ රූපයක් නිපදවලා ඉවරයි. ඔන්න ගතිය වලින් සම්පූර්ණ කරලා නිපදේවා සුද්දාස් කියන. එයා කර්මජ චිත්තජ කියන මේ දෙකකින් ලෝකේ රූප නිපදවන මූලික වාදය. නිපදවපු රූපේ මොකද නිපදෙන්නේ? වේදනා භුක්තිය බලාපොරොත්තු වෙන්නේ. වේදනා භුක්තිය බලාපොරොත්තු වෙන්න නම් ආධ්‍යාත්මික සහ බාහිර දෙකක් එකතු වෙන්න ඕනේ. ඒ වින්දිනේ ලබාගෙන ආස්වාදයේ ගෙන දෙන දේකුයි, ඒ ලබාගෙන ඉවර අවශ්‍ය කරන ආස්වාද ඉන්ද්‍රියකුයි. ආස්වාද ගැලපෙන ඉන්ද්‍රියකුයි. මෙන්න මේ දෙක එකතු වීමේ භුක්තිය බලාපොරොත්තු වීම තමයි අපි තණ්හාවෙන් නැගුත්තේ. තණ්හාව කරලා තින්නේ ඔන්න ඔබට. මේ ওই තණ්හා මුල් කරගෙන අවිද්‍යාව නිසා මේක හොඳයි කියන නිගමනයට බහැලා. සාරයි කියන නිගමනයේ තණ්හාවෙන් බුද්ධියට බැස්සට පස්සේ තියෙන බලාපොරොත්තුව තමයි ওই නිෂ්පාදනයේ මුල. ඒ නිසායි බලාපොරොත්තු වෙනා මේ බඳු හැර දෙයක්, මේ බඳු සුවඳ දෙයක්, මේ බඳු ලක්ෂණ දෙයක්. මොකද? ඕක අනාදීයේ පටන් ගින අපිට ආව සිරිත. ඊට මොකද වෙන්නේ? ওই හිත මතක් කරනකොටම ආදීයේ ග්‍රාවියක මෙතෙන් ඇදලා ඉනවා. ඇදලා ඇදලා හිටන් මතකෙන් නගා දෙනවා. මෙබඳු ලස්සනක් අපි ඉස්සරහත් විදලා තියෙනවා. අනේ ඒ જાති ලස්සන දැනුත් ඇත්නම් අන්න බලාපොරොත්තු වගේ තියෙනවා වතුරට. ඉතින් එදා රෝස මල් පිපුණේ අපේ මානසික බලාපොරොත්තුව මුල් කරගෙන හටගත්ත ආරම්භය. ලෝකයක් නිපදෙව්වා. අන්න නාම රූප නිපදවන හැටි. බාහිර නාම රූප නිපදවන අභ්‍යන්තර. ඒ චිත්තජ රූපේ නිපදවපා චිත්තජ කියන්නේ හිතෙන් නිපදවනකම් පමණයි. උපාද විදි භංග වෙනකොටම චිත්ත අවස්ථාව ඉවරයි. හැබැයි රූපේ ඉවරුන්නේ. නිස්පාදනය කරපු රූපේ තමයි අපේ සුද්ධාස්තකයේ න්‍යස්තික බලය කියලා ඔක වට වෙනවා. අනේ හිතෙන් දුන්න බලේ හිතෙන් බල දීලා හිත ඉවරයි. හිත බංග වුණා. හැබැයි බංග වුණාට පස්සේ මේ බලේ දීපු එක වස්තුව තියෙනවා. ඕකේ ආවුස අන්තක්කල්ප 20ක් යනකම් ඉවර වෙන්නේ. අන්තකල්ප 40ක් ආවුසයි. මේ මනුස්ස ලෝකේ වල. නමුත් ඕකේ ධර්මයේ තියෙනවා හොයාගන්න දරුවෝ ඉන්නේ. ඔය ඕකේ තියෙන උතුජ රූපය. දැන් ඊතර පටන් ගෙන අන්තකල්ප 40ක් යනකම් උතුජ රූපයක් වශයෙන් න්‍යෂ්ටික බලය ක්‍රියාත්මක වෙන රූපේ වල. ඒ පරමාණු. අන්න ඒක තමයි පරමාණු විදිහේ න්‍යෂ්ටික බලය කියන්නේ උන් ලෝකේ. ඕකේ තමයි ලෝකේ බල ශක්තිය මුල. අපේ මනසෙම නිපදවල නිපදෝපු දේ අපේ බලාපොරොත්තු වෙන නිපදවල බලාපොරොත්තු වේ විපාක ප්‍රතිවලි භුක්ති විඳින්න අපි ඉන්න ලෝකයක කියලා. අපිම නිපදවාගෙන ඒකේ භුක්ති විඳිනවා. ඉතින් ඕකේ ආයුධ හොයන්න බෑ. ස්කන්ධ සංතිති නියමයේ කියලා විද්‍යාත්මක බහින නිගමනයකට කොච්චර බෙදලා බැලුවත් ඒ කැලේ තව ස්කන්ධයක් වශයෙන් තව තේමේ පවතිනවා. හැබැයි සුද්ධාස්තකයේ බෙදලා බලන්න විද්‍යාත්මක දක්ෂ නැහැ. දැන් බෙදලා බැලුවත් ඒ සුද්ධාස්තකයේ තියෙන අපේ වැඩ වලට ගන්න ශක්තිය ගැබ් වෙලා. කොතර අන්තකල්ප 40 භ්‍රමණය වෙන ශක්තියක් ඔගේ තියෙනවා. ඒක දීලා තියෙන්නේ මනසෙ. ඒ මනසෙන් දුන්න ශක්තිය අභිභවා වෙනස් කරන්න තව බලයක් නෑ. එහෙනම් ඒ බලය ගන්න අවිඥාලාභියෙක් වෙන්න. අවිඥාලාභියර පුළුවන් අරව පාලනය කරලා වෙනස් කරන්න. අනිතර මෙතන ගලක් වශයෙන් තියෙන එක නම් මලක් කරන්න පුළුවන්. මොන රත්තරන් කරන්න පුළුවන්. අධිචාන කරනකොට පරිවර්තන වෙනවා කි තියෙන එක ඒ විදිහේ. ඉතින් අර සාමාන්‍ය පොදු බුද්ධිලයාගේ අර අවිද්‍යාව තුන්නා කර්ම ශක්ති ක්‍රියාවලිය හැදිච්ච කතාව. ඒ භුක්ති පාලනය වෙනස් කරලා මේකෙන් පුළුවන් වෙන අවිඥාලාභියට Tamanට ඕනේ වගේ පස්සේ යන එක තියෙන සුද්ධාස්ත එක. හැදුව ගමන් ගල හතර. ඔන්න ගල ජලය කරන්න පුළුවන්. අන්න ඒකයි බලේ. ඉතින් ඒක පුදුමයක් නේ. හටවන්න ඕක. ඉතින් මෙන්න මේක කියලා නාම රූප තමයි අන්න අර නාම රූප වලට හටගත්තේ විඥානයේ මුල් වුණා. විඥාන කිව්වේ හිත කිව්වට හරියන්නේ. හිත කියන්නේ විඥානය කියන අපි සාමාන්‍ය කතාවට විතරයි. හිත විඥාන වෙන්න අවස්ථා අටක් යන්න ඕනේ. විඥා අද මේ අපි විඥානය කියලා කරන්නේ විඥාන ස්කන්ධයකට. විඥාන ස්කන්ධ බවටපත් වෙන නවීන අවස්ථාව. පබස්සර මිදම් වික්කවේ චිත්තං. කියන තැන ඉඳලා පටන් ගන්න චිත්ත. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතන මනීන්ද්‍රියම් විඥාන අටවෙනි එක. විඥාන ස්කන්ධෝ නම් වෙන්නේ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා විඥාන ස්කන්ධපත් බවටපත් වෙන නව අවස්ථාවකදී තමයි ඉදිරියටපත් වෙන්නේ. පබස්සර මිදම් වික්කවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා පෙන්වන්නේ නැහැ. ආගන්තුක උපක්ලේශ වලින් උපකිරීටපත් වෙනවා. අන්න උපකිරීටපත් වුණාට පස්සේ විඥාන බවටපත් වෙනවා. නැන්නා තියෙන චිත්තය විතරයි. ඉතින් එන්න විඥාන නිරෝධ කළ හැකියි. සංකාර නිරෝධන විඥාන නිරෝධයි. හැබැයි චිත්ත තියෙනවා. එහෙනම් බුදුරණාහි විඥාන නිරෝධ කළා නමුත් හිත තිබුණා. අන්න එහෙනම් හිතේ විඥාන කියන්නේ නැහැ. ඒක දැන් චිත්ත. ප්‍රබාසර විතම් බික්කේ කියන ප්‍රබාසර චිත්තය බුදුරණාහිට තියෙනවා. විඥාන එකක් විඥාන නිරෝධය. අන්න අපි දක්වන්නේ මොනවද විඥාන? චිත්ත බවටපත් වුණාම ආරම්මන විඥානන ලක්ෂණය කියලා දැනගන්න ලක්ෂණේ තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නිසා. තියෙනවා. තියෙනවා. ඒකට කියන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා පරිච්ඡාමපාදයක් තියෙනවා නේද? ආර්ය පරිච්ඡාමපාදය. මේක අහලා නැහැ නේද? කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපා නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පසුව පසපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හායි කියන්නේ. වේදනාපත්‍ය පසාදු වාසාදපත්‍ය අදිමෝක්කෝ අදිමෝකපත්‍ය භව භවපත්‍ය ජාති මෙන්න අරිහත් ජාතිය අන්තිමට ජාතිපත්‍ය ජරා මරණං ඒව මේතං ඒව මේතේසං ධම්මාන සමුදය හොදිය නවතිනවා දුක්ඛකන්දසේ දෙ කියන්නේ ඒව මේතස කේවලස දුක්ඛකන්ද සමුදය හොදි කියලා ඒ පරිසම්පාදී කියලා වර යන්නේ අන්න ඒව මේතේසං ධම්මාන සමුදය හොදි කියලා නවතිනවා මෙන්න ආර්ය පරිසම්පාදී මෙන්න අපි අනුගමනය කරන්න ඕනේ දැන් සියලු විඥාන අපි දුරු කරන්න අපිට අවශ්‍ය නැහැ අවිද්‍යාව පත්‍යයෙන් හටගන්න සංඛාර නිරෝධ කරන්නේ අවිද්‍යාව පත්‍යයෙන් හටගන්න සංඛාර විතරයි. මොකද හේතුව අපේ සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යාව පත්‍යයෙන් හටගන්න සංඛාර. අපිට ඕනේ සසර දුක දුරු කරගන්න. ඒතර මෙලෝ මේ උපන් කෙනා මැරෙනසු ජීවත් හේතු ක්‍රමයක් තියෙනවා. ඒ ටික ජීවත් වෙන්නත් අපිට මේ ලෝකේ සම්මතිය කතා බහ කරන්න ඕනේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුලින් අපිට මේ ජීවිතේ පමණයි. එයා ස උපදි හේත විත නිර්වාණය කිව්වේ ඒකයි. අනුපදි හේතේදී ඒකත් ඉවරයි. එනම් අරිහතේ නම් කෙලවර කරන එකම. හරි පිරිනවම් පාන මොහොතේ නිකන්. ජීවත් වෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන විඥානේ දරාගෙන. හැබැයි ඒකේ දැන කුසල මූලයේදී හටගන්නේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට 100 100ක්ම දැකලා ඉවරයි. ලෝක සම්මතියෙන් කතා කරනවා. ලෝක සම්මතිය හොඳයි කියන්නේ ලෝක සම්මතියට හොඳයි කියනවා. මම කියලා කතා කරනවා. ඔබ කියලා කතා කරනවා. ඉතින් පොත පෑන කියලා කියනවා. ඒවා කොහොම ඒ කියන ඒ විදිහට හඳුනනවා. හැබැයි අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සංඛාර පත්‍ය විඥාන වලින් නෙමෙයි. කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කෙනින් දන්නේ. ඒකේ වෙනස මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් කෙලසීම කෙලසීම හිඳ දැමු විඥානයට කියන කුසල මූල පත්‍ය සංඛාරයෙන් හටගත විඥාන. ඒකේ තියෙන වෙනස මොකද්ද? අර විදිහටම අරගෙන ආවත් කෙලෙස් කහට නැහැ. අන්න ඒකයි වෙන්නේ. අන්න ඒකයි. ඒ නිසා කියන පුඤ්ඤපාව පහිනයි. ඔව් නමුත් තියෙනවා. මොකද දැන් බුදුරජාණන් හොඳ සංඛාර නැහැ කිව්වොත් අපි අහනවා මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අහනවා එක අවස්ථාවක කවුද ධම්මදින්නා තෙරණාහසේගෙන් විසාක සිටු තුමා අහනවා. මේ විඥානයේ මේ පිළිබඳව මෙහෙම යහන්නේ. ගත මාතුක හොඳක් නෑ. නැවතුණා. මේ සංඛාර පිළිබඳව අහන මෙහිම කතාවක්. නිරෝධ සමාපත්තියට සමවැදුණා. රහතන් වහන්සේ නම. අරිහතුන් වහන්සේ නම. නැවතත් එයින් නැගී සිටන කොට ඉස්සෙල්ලාම පහළ වෙන්නේ මොන සංඛාරද කියලා. ඒ කියන විසාක මනෝ සංඛාර. ඊළඟට පහළ වෙන්නේ වාචී සංඛාර. ඊට පස්සේ පහළ වෙන්නේ කාය සංඛාර. දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ආපහු එන්නේ සම්පපදින මොන සංකාරවලට? ඒ සංකාර මොනවාද? ඒ සියලු සංකාර නැති කළා නම් එහෙම රස අරිහත්ත්වයටපත් වෙනකොට සියලු සංකාර නැති වුණා නම් නිරෝධයටපත් වෙච්ච අරිහතුන් වහන්සේ නැවත නැගී සිටිනකොට ඒ අනුපීලයෙන් එන සංකාර තුනක් තියෙනවා. ඉතලා මනෝ සංකාර පහල වෙනවා ඊළඟට වචේ සංකාර පහල වෙනවා ඊට පස්සේ කාය සංකාර පහල වෙනවා කියලා. එහෙනම් අරිහතුන් වහන්සේට මනෝ සංකාර තියෙන නිසා වචේ සංකාර කාය සංකාර තියෙන නිසා නේද පහල වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක අවිද්‍යාවත්‍ය සංඛාරා නෙමෙයි. අන්න ඒ මොන සංඛාරද? අන්න කුසල මූලපත්‍ය සංඛාරා. නැහ කුසල මූලපත්‍ය ආනින්ජ අபிසංඛාරා. විග්‍රහ කරලා ගන්න දෙන්නේ දෙන්න. කුසල මූලපත්‍යෙන් පහළ වෙන අරිහත් උනාතර ආනින්ජ අபிසංඛාරය. ආනින්ජ කියන්නේ නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියනවා ආනින්ජ. මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංඛාර. ආනින්ජ අபிසංඛාරය. මේ අධ්‍යයයට විතරයි. ඉතින් පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර මේ දෙක පින්පා දෙක මතු විකට යන ඒවා යව නැහැ. පුඤ්ඤ පාප පහින. ආනිජාවි සංකාර පහින නැහැ. අන්න කුසල මූලපත්‍ය සංකාර කියන ආරි මාර්ගිය වැඩින්නේ නෝක. කෝසානි විජේය කේවලානි දිබ්බම් මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්‍යතෝ තතත්තා දිව්‍ය කෝෂ, මනුෂ්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකල විද කර්ම කෝෂ. ඒ කියන්නේ උපදින තැන් උස් කියන්නේ. පිළිබඳ ඒ වායේ ඉවැත්මට හේතු වෙන මූල බන්ධනය වන අවිද්‍යාව තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද කුසල්යයි කියන ලැබි. ඔන්න අවිද්‍යාව තෘෂ්ණාදික පහ කරනවා සතර ගමන්ට හේතුයි. ඒකයි කුසල කියන්නේ. ආනිජව සංකාර කියන්නේ ලැබුණි ඉදීමක් හේතු නොවන හේතු නොවන සංකාරය. ධර්මයන් ධර්ම විග්‍රහ කරන ආනිජව සංකාර කියන්නේ ඔව් අරූපාවචර ලෝකේ පස්සේ ඔව්. ඒ ආනිජාවි සංකාරයෙන් සංකාර තියෙනවා විඥාන වෙලා අරූප ලෝකේ උපදින එපා මහ රතන වහන්සේ. දැන් රතන වහන්සේට ආනිජාවි සංකාර අරියතුන් වහන්සේට තියෙනවනේ. ආනිජාවි සංකාර වලින් අරූප ලෝකේ උප්පත්තියට හේතු වෙන එක විතරක් නම් කියන්නේ. ඒකෙදි අපිට කියන්නේ නැහැ නේ අරිහතුන් වහන්සේ අරූපාවචර සංකාරය ඉවර කළා නෑ. අන්න ඒකයි කියන්නේ. ඉතින් මොකද එතෙන්දී පෙන්වන්නේ අකම්පේ සංඛාරයක් කියන වචනේ පෙන්වන්නයි ඔක පෙන්වන්නේ. මොකද ඉතින් මේ එහෙමද ආනිජාපි සංඛාර කියන වචනේ පෙන්වන්නේ නැවත ජනිත කිරීමට හේතු නොවන කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ওই ලෝකයේ තිබෙන මෙන්න මෙහෙම දෙයක්. ওই ආනින්ජාපි සංඛාර කියන වචනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි. එතකොට ලෝක සම්මතයේ භාවිතාවයි දෙකක්. ලෝක සම්මතියේ එදා විමුක්තිය සැලසුණා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝක ඉපදිච්ච අය. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකේ උපදිනවා කියලා දැක්කේ නෑ මොකද ලෞකික ඥානියට දකින්න බෑ. ඒගොල්ලෝ විමුක්ති ස්ථානයේ හැටියට සැලකුවේ අරූපාවචරේ. ඒ නිසා තමයි නැවත ඉපදීමක් හට නොගන්න දෙන සංකාර කියන වචනේ දැම්මේ ඒකට. ඒ ඒ බලාපොරොත්තු ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචනේ ගන්න හේතුව අන්නේ ඒකයි. මොකද අරූපාවචර සංඛාර වලට ආනෙන්ජාවි සංඛාර කියන්නේ කියලා. කියන්නේ හේතුව. නැවත ජනිත වීම විහි නොකරන සංඛාරී කියන ආනිච්ඡාපි සංඛාර කියන වචනේ භාවිතා කළේ ඒකට ඒ බුදුරන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිටපුවයි දන්නේ නැහැ ඒක උපමයි නැවත මෙහින බව. ඔය ඇත්ත වශයෙන්ම මේකත් පුඤ්ඤාපි සංඛාරය. ඒතර එතන තියෙන්නේ. ඒතර මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි බුද්ධලේගේ ලෝකවල ඉපදීමේදී අතහැරපු යමක් තියෙනවා. නැවත උත්පත්තියට හේතු නොවන සකස් කිරීම කියනවා. අවිද්‍යාව තෘෂ්ණාදිකෙන් තොර වුණා වූ යම්කිසි ආකාරයක ඉහාත්ම සුඛ විහරණයට භාවිතා කරන යමක් තියෙනවා නම් ඒ ඉහත ඉහාත්ම සුඛ විහරණය අවිද්‍යාව තෘෂ්ණාදිකෙන් තොරයි ඒ නිසා ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංකාරයක් බවටවත් ආනින්ජාවි සංකාරයක් බවටපත් වෙන්නේ ඒතොර ඒ නිසා ඒකයි නියම ආනින්ජාවි සංකාරය එතකොට ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරී ලැබෙන සංඛාරය පුඤ්ඤාවි සංඛාරය. ඔව්. ඒක ඒක ආනින්ජාවි සංඛාරය කියන එකත් ඒගොල්ලන්ගේ තියෙන නොදැනීමයි. ඒක ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරගන්න බැරි කම නිසායි එතන ඒකලත් අපි අපි ගත්ති මේ නැවත උපදින්න මේ කියන්නේ ඒ ලෝකයේ උපදින සංඛාර කියලා. එහෙම ගන්න ගිය ගාම ආනින්ජාවි සංඛාර වන ආරියතුන් වහන්සේ සංඛාර විරුද්ධ කළා නෑ කියලා ගන්න වෙනවා. එහෙමනම්. අරූපාවචරයේ උපදින සංඛාර වලට නම් ආනින්ජාවි සංඛාර කියන්නේ අරිහතුන් වහන්සේගේ ආනින්ජාවි සංඛාර මොනවද? එහෙනම් ඒවත් අරූපාවචරයේ උපදින්නේ නැහැ. ඒකේ තියෙන වෙනස මොකද්ද? අපි ඒක ඇතුළට දැක් ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ තුල සියුම් තැන් හුඟාක් දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා. මට සාමාන්‍ය වෙච්ච එක නම් හොඳයි තියෙනවා. ඒකයි තියෙන්නේ. ඔව්. අත වශයෙන් හරි අමාරුයි මේ ධර්ම ගැන අපි කොච්චර කිව්වත් මේ මේ විග්‍රහයක් ගන්න දෙයක් නම් මම හිතන්නේ කොහොමද තියෙන්නේ කියලා. විද්වතුන් ඔව් යෝජාන් වහන්සේලා අන්න ඒකයි කියන්නේ බුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන ධර්මයේ ගැළපෙන්නේ නැද්ද? පේන්නේ නැහැ පේන්නේ ඒකයි. ඒ කාන්තේ මත වෙනවා. ඔය ඊට තව ඉදිරියට හොඳ ලස්සන මත වෙලා එනවා මේ දැනුම විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාග අංග සම්පූර්ණ එකින් එක මතු කරලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි? ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ තියෙනවා. ඔය ඔක්කොම පුරා විද්‍යා සාක්ෂිකයන් දෙන්න පුළුවන් අවස්ථා එනවා. ආයි මේ සංගායනාත්මක අවස්ථාවක් තියෙනවා. ඒ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවට ඔය අවශ්‍යදී සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන් අපිට සම්පූර්ණ අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයිදා පිළිපු සිවිපිලිසිංගියා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්නේ ඉවරයි ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරන්නේ. අපි දන්නේ නැහැ කොහොමද කියන එක. නමුත් එහෙ වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා. ඒත් වාසියෙම කරන්න දෙයක් නෑ. දැන් අපි කල්පනා කළා බලන්න.